දෙකිනි පොහෝදා ධර්මානුශාසනාව මෙකිනි පොහෝදා ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you. පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස.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 සුගතේ දුංගතේ යථා කම්මූපගේ සත්ථේ පජානාමි තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මාත් කරුණාවෙන් දේශනා කරන ලද ලෝකයේ පිළිබඳවත් විස්තර විවරණයක් පහදා දෙමින් කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළ වී වදාළ සීලෝම සරුවඥන් වහන්සේලා විසින් එක ලෙස පවත්වන ලද අවිජිත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ. මේ දේශනාව සම්බන්ධ අද මේ නිකිනි පොඩ ප්‍රසලස්වා කොහොම දවසේදී ධර්මදේශනයේ පවත්වන මනෝය කියලා විශේෂ ආරාධනයක් ඇති දෙවිනොයි මේ දේශනේ මාතෘකා කරන්න යෙදුනේ. මේ හඳුන්වන්නේ මධ්‍යම නිකායේ උපරිපාණාසකයෙහි තුන්වෙනි වර්ගයේ වෙන ශුන්‍යක වර්ගයේ දසවෙනි සූත්‍රයේ දේවදූත සූත්‍රයයි. මේ සූත්‍ර දේශනය ලෝ පහළ වී වදාරණ සීලෝම සරුවක්ඥන් වහන්සේලා එකලෙස දේශනා කරන දේශනාවක්.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 මේ දේශනේ බොහෝම දීර්ඝ සවිස්තර දේශනාවක්. එසේ නමුත් වේලාවේ ප්‍රමණින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙමු. අද විශේෂයෙන්ම නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ආචාර්ය දේ සිද්ධ වෙච්ච උපෝසත දවසක්. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් පළමුවෙනි පංචසතික ධර්ම සංගායනා පැවැත්වූ දිනයයි නිකිනි පොර පසළොස්වක් පොහොව දවසේ මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්ුණා ත්‍රිපිටක ධාරී ප්‍රදින්න ප්‍රතිසම්විදා પ્રાપ્ત මහරහතන් වහන්සේලා 500 නමක් විසින් තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ඊ ජීවිතයේදී සරුවක්ඥන් වහන්සේගේ සොහොරු කෙනෙක් වන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත, ගතිමන්ත, දිතිමන්ත, බහොස්සත උපට්ඨාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධියටපත් වූ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව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 භික්ෂූන් වහන්සේලා සාවධානව ඊට සවන් දෙන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී සරුවඥන් වාසනිය මාතුරුකා කරනවා සේයථාපි භික්ඛවේ වේදේ අගාරා සද්්වාරා තත් චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙය මානිනි මූණෙන් මූණ බලාන සිටින දේවල් දෙකක් තියෙනවා මේ දේවල් දෙක අතරින් පාඩක් තියෙනවා මිදුලක් තියෙනවා මේ මැද්දේ ඉන්නවා කෙනෙක් ඇස් ඇති කෙනෙක් හොඳට දකින්න පුළුවන් කෙනෙක් ඒතනත්තා <clears throat> සෝපස්සෙය මිනිසේ යම් පරිසන්තේ පිනික්කමන්තේති මේගෙන් ඒගෙට ඒගෙන් මේගෙට ඇතුල් වෙන පිසෙන පිට වෙන මිනිසයන් දකින්නවා අනුසංචරන්තේ කියන විචරන්තේති ඔබිනොබ ඇසිරෙන ඇත්තොත් දකින්නවා මක්නිසාද හරියට මේ දෙපැත්තම පෙනෙන තැනකයි මේ ඇත්ත වාසිය වාඩි වෙලා ඉන්නේ වාඩි වෙලා හෝ හිටගෙන සිටින්නේ හේව මේවකෝ අහම් වික්කවේ දින්දේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පජාපස්සාමි.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 ඒ බොහෝම ප්‍රසන්නයි. වාත පිත සමාධින් පරිභෝගයක් නැහැ. ඒ ඇත්තන් ඇස් රෝගයක් නැහැ. ඒ ඇත්තන් බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. දස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒවට කියනවා කර්ම විපාකජ නැත්නම් කර්ම විපාකයෙන් හටගත් ප්‍රසන්න නේත්‍ර. අපේ සාරවත්ඥන් වහන්සේටත් තිබුණනේ යදුණක් මානේ යදුණක් මානේ ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සාරවත්ඥන් වහන්සේටත් තිබුණනේ ආල ඇති. පින්තුන් ආල ඇතිනේ සිරිමා ආරජ්ජුරුවන්ට ඇස් දන් දුන්න දවසේදී අදිෂ්ඨාන බලයෙන් නිද්දකක් ලැබුණානේ. ඒ නිද්දකට යොදුන් 100ක් මාන දකින්න පුළුවන් කියනවා. නිකන් නෙමෙයි ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒ තරමට ප්‍රසන්න නේත්‍රයක් සීමා රජුවන්ටත් ලැබුණානේ. ලෝතුරා බුදු වෙලා ලැබුණා යොදුනක් මානේ සියල්ල දකින්න පුළුවන් ප්‍රසන්න නේත්‍ර යුග්මයක්. ඒකට කියනවා ප්‍රසාද චක්ෂු කියලා. සමාන විට පහළ ඇති අහසේ තරු කැට සමූහයට වඩා ලෝතුඩා බුදුබාපතා දන් දුන්න කියලා ඒ ආනිසංස තමයි. අනික් කාණේ තමයි ප්‍රිය ඇසින් මෙත් ඇසින් ලෝක සත්‍ය දෙස බලා දාන ආදී පාරමී පිරෝබාද සාධිතයක් තමයි ප්‍රසන්න නේත්‍ර යොගුණයක් ලැබුණු බව. ඒ ප්‍රසන්න ප්‍රසාද නේත්‍රයේ ඇති අතරතේ සරුවක්ඥන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු කියලා ඥානයක්. අර දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ අසහා සමාන දකින්න පුළුවන් අභිඥාවක්. ඒ වගේ ලෞකික අභිඥා පහක් තියෙනවානේ අහලා ඇතිනේ. ඒ කියන්නේ ඉරිදිවිද ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය, පරිචිත්ත වේදානනා ඥානය, పూర్වේ නිවාසානුසුම්පි ඥානය, දිව්‍යං චක්ෂුර්භේ ඥානය මේ පාට කියනවා පංච අභිඥා කියලා. මේ එකක් තමයි මේ දීපජක්කු. මේ දීපජක්කුවේ තවත් අවස්ථා කීපයක් තියෙනවා. යථා සම්මුපක ඥානය කියන එක දීපජක්කුවේම අවස්ථාවක්. අනාගතංස ඥානය කියන්නේ දීපජක්කුවේම අවස්ථාවක්. මේ දීපජක්කුව ලැබෙන්නේ විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ තියෙනවා දස කසිනී කියලා භාවනා 10ක්.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 ඊළඟට දැන් දිබ්බචක්ක අභිඥාවෙන් ළඟ තියෙන දුර තියෙන දේවල් දකින්න කැමතිනම් ඒකට තියෙනවා කසින ධාන තුනක්. ආලෝක කසින, තේජෝ කසින, හෝදාත කසින කියන තුන. ඔය තුනෙන් එකකින් සෝපාචන චතුර්ථ ඥාන සමාදින්නට ඕනේ. සමයදින ඒක ආලෝකේ උඩයට සරස අනන්ත ලෝක ධාතුවට විදුවන්නට ඕනේ. ඊළඟට ආයමත් මේ මැද්දෙහිත තියාගෙන ඥාන හතර සමාදින්නට ඕනේ. ඒක ඥානාංග බල අයිමත් ඥානයෙන් අවදි වෙලා ඥානාංග බල අදිස්ථාන කරන්ට ඕන මට අසවාදයේ පෙනේවා කියලා. මේ පෙනෙන දේ මෙච්චර වෙලාවක් දකින්න හැකි වේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කළාම රූපාචර චතුර්ථ අධ්‍යාන සමාධිනකොට එක චිත්තක්ෂණයකින් මේ අවශ්‍ය දේ හරියටම විනිවිද දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. ඊට පස්සේ උපචාර සමාධිය සිටින් ඒක දකිනවා. දැකලා ඒ සම්බන්ධ සියල්ලම කාමාවචර සමාධි උපචාර සමාධි කියන්නේ ඒකෙන් තමයි සියල්ල විස්තර වශයෙන්ම වාර්තාගත කරගන්නේ. මේක බොහෝම තීක්ෂණව කළ යුතු දෙයක්. ඒක අපේ සරුවඥන් වහන්සේට තරම් වෙන කාටවත් නැහැ. උන්වහන්සේ තියෙන අභිඥා බලය කිසි කෙනෙකුට සමීප කරන්න බැරි තරම් අසාමාන්ත ශක්ති විශේෂයක් සරුවඥන් වහන්සේගේ අභිඥා බලයේ තියෙනවා.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 සමාධිය කෙනෙක් දානි දුන්නා. සමාධි කෙනෙක් හොඳින් සීලය රැක්කා. තවත් සමාධි කෙනෙක් දානෙන් සීලෙන් නවතින්නේ නැතුව සමත භාවනා වැඩුවා. තවත් සමාධි කෙනෙක් සමත භාවනාවෙන් නවතින්නේ නැතුව ධ්‍යාන අභිඥායට දෙවුවා. තවත් සමාධි කෙනෙක් විපස්සනා වැඩුවා. මේ දිහේ මිනිසයන් විසින් කරනු ලබන ඒ කුසල කර්මයන් හොඳින් දකිනවා. දැකලා මේ සත්‍යයෝ මරණින් මත්තේ මෙන්න චාතුරු මහරජකේ උපන්නා. මේ කාමකින්සේ උපන්නා. යාමදේවලෝ උපන්නා. තුසිතේ උපන්නා. නිර්මාණාතේ උපන්නා. පරිණීමිත වාසවර්තියෙත් උපන්නා. එවාගෙම ඉන් ඉහළ ඥානාභිය ප්‍රථම ඥාන ලැබුව අය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල තුنين තැනක උපන්නා. දෙවෙනි ඥානයේ වැඩුව අය පරිත්තාබ අපමානාබ ආභාසර බඹ තුලින් තැනක ඉක්වන්නා. එවැගේම තුන්වෙනි ධ්‍යානයේ වැඩු අය පරිත්‍ය සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක බමතල තුනෙන් තැනක උපන්නා. චතුර්ථ ධ්‍යානයේ වැඩු අය වේහ අපලේ උපන්නා. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා අසඤ්ඤ කාලයේත් උපන්නා. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළමෙනේ කුපදවල ආකාසානංචයතින් උපන්නා. සමහර කෙනෙක් විඥානංචයතින් උපන්නා.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 ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකයේ සිට පළවෙනි බ්‍රහ්මතලයට යම් පමණ දුරද ඒ දුර සිට ලෝවාම් පහ ලෝවා මහා ප්‍රාසාදයේ තරම් ගල් පර්වතයක් පහත හෙළුවොත් එක විනාඩියකට යොදුන් 13කුත් තුنين එකක් පාත් වෙනවා. ඈකට යොදුන් 800ක් පාත් වෙනවා. දාසකට යොදුන් 48000ක් පාත් වෙනවා. මනලොවට එන්නේ මාස 4ක් ගත වෙනවා. භවග්‍රේ ඉඳලා යොදුනක් දිග පළල උස ඇති සෛලමේ පර්වතයක් පොළොවට හෙළුවොත් මේක මේ නිදර්ශනයක් සිදු වෙනවා නෙමෙයි. හෙළුවොත් අර වගේම විනාඩියකට යොදුන් 10 වෙනකුත් තුනෙන් එකක් පාස් වෙනවා. පැයකට යොදුන් 800ක් පාස් වෙනවා. දහසකට යොදුන් 48000ක් පාස් වෙනවා. පොළොව තලයේ තින්නේ අවුරුදු 4කුත් මාසිකුත් දින 27ක් යනවා. දවස් වශයෙන් ගත්තොත් දවස් 1497ක් යනවා. මේ තරම් දුරක් ප්‍රමාණයක් ඇති ඒ ස්ථානවල නමුත් යම් කෙනෙක් යුත වුණොත් අරූප ලෝකෙන් කෙනෙක් යුත වුණොත් උපදින්නේ මනුලව දෙවලෝ ත්‍රි හේතුකව. ඒ ඇත්ත උපදින්නේ සත්පරේක ප්‍රමාවක් නැහැ.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 ඔය අතර තවත් මේ සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ දේවල් බින්දිනවා, මම්මාවත් වල ඇඟිලා ඉඳගෙන විල විලෝපණය කරනවා, පරදාන කර්ම කරනවා, ඒ වගේම දේ ගන්නලා අනුන්ගේ දේ පැහැර ගන්නවා, වංචාවෙන් කිරලමැලලා දේවල් පැහැර ගන්නවා මේ ආදී වශයෙන් බොරු සාක්ෂි දීලා නොයෙක් විදියට අනුන්ට හිංසා පීඩා වෙන දේ කරනවා ඊර්ෂ්‍යා කරනවා নানা ආකාර අකුසල් තියෙනවා. ඒ අකුසල් කර්මයන් රැස් කරගන්න හැටි ඒවායේ ප්‍රතිපාක වශයෙන් චුතියට අනතුරු ඇතන් කෙනෙක් ගිහිල්ලා උපදිනවා ප්‍රේතාපාය. ප්‍රේතාපාය කියන කොටස් හතරක් ප්‍රධාන වශයෙන්. කුප්පිපාසික, නිජාම සංනික, කාලසංජික, පරදත්තූප ජීවි කියලා. ඒ කියන අවස්ථාවන් අතුරෙන් යම් പ്രേත ලෝකයක උත්පත්ති ලැබනවා. ඒ ඇතු සමාත අවුරුදු 100 ගණන් දහස් ගණන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කෑමක් බීමක් නැතුව ඉදුමක් හිතුමක් නැතුව ඇඳුමක් සැලඳුමක් නැතුව අනේකෙද දුකින් පීඩාවෙන් පෙළෙපෙළි ඒ ප්‍රේත දුක් විඳින්න සිද්ධ වෙනවා ඊළඟට සඳහන් කළා එවැගේම කයින් වචනින් සිතින් දුසිරිත පිරීම නිසා එවාගෙම මිසදුතු කර්ම කළ නිසා මිසදුතුන් ඇසුරු කළ නිසා විෂදුරු බාටපත් තියෙන නානා ප්‍රකාර අකුසල කර්මයන් රැස් කරගත්ත නිසා තව කෙනෙක් තිරිසං ආපාය උත්පත්තිය ලබනවා. ඒ තිරිසං ආපාතරම් විෂතුරු නිකායක් ලෝකේ නැහැ. ඒ තරම් විෂතුරුයි මේ තිරිසං ආපායේ පැවතුම්. එතකොට নানা ආකාරයේ කියන්නේ අපාද, දීපාද, චතුස්පාද, බහුපාද নানা ආකාර තිරිසං සතුන් ඉන්නවා. අපේ ඇයටත් පේන්න තියෙනවා නොපෙනෙන ඇත්තෝ වැඩි. අහසෙත් ඉන්නවා පොළොවෙත් ඉන්නවා ජලයේත් ඉන්නවා මහ පොළොව යටත් ඉන්නවා මේ ත්‍රිසංගත සතුන් එතකොට මේ සෑම සත්‍යයකටම හේතුයේ අර විදිහේ කයින් වචනින් සිතින් දුසිරිත කිරීම විසදිතුවන් ඇසුරු කිරීම විසදුරු කර්ම රැස්කර ගැනීම ආදී මේ පාප ධර්මයන් නිසා එයත්නම් මේ තිරිසම් භාවයෙහි මේ වාගේ විපාකයන්ට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා ඒකත් සරුවක් යන වාස හොඳින් දකින්නවා ඊළඟට සඳහන් කළේ කායස වේදා පරම්මරණ අපායන් දුක් දෙකෙන් විනිපාතන්නේරියන් උපපන්නා. ඒක තමයි බරපතලම තැන. ඒ කියන්නේ මරණින් මත්තේ අපායන් සැපයෙන් තොර. ආය කියන්නේ සැපයට නම. ආය කියන්නේ සැපේ නැත තැනද කියනවා න ආය අපාය කියලා. එතකොට කියන්නේ සැපයක්ම නැහැ. බිලක්වත් සැපයක් නැහැ. අපායන් මිනිපාතං තමන්ගේ අකමැත්තෙන් තමන්ගේ අකමැත්තෙන් වැටෙන්න තියෙනවා. කිසි කෙනෙක් කැමති නැහැ මේ ගිනිගොඩට වැටෙන්න. නමුත් විනිපාතං තමන්ගේ වසනියක් නැතෝ තමන්ගේ හිතන්න බැරි තරම් පුදුමාකාර අවාසනාවන්ත දෙයකට වැටෙන්න සිද්ධ වෙනවා විනිපාතං. නිරයන් එවාගෙම නිරය කියන්නේ එවාගෙම කිසියම් සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන විඳින්න නැති නිසා නිරයන් අපායන් දුක්ගතින් බොහොම දුකසේ යන්නේ සිද්ධ වෙනවා. හඳාගෙන වැළකීගෙන දියෙන් පැටගෙන යන්න සිදුවෙන නිසා දුක්ගති දුකසේ යන්න සිදුවෙන අපායට වට වැටෙනවා. මේ අපායව සම්බන්ධව දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් වෙනවා. මේ අපායේ තියෙනවා අතමහා නරකය කියලා භයානක අවස්ථා 8ක්. සංජීව කාල සූත්‍ර, සංඝාත, සෞරව, මහා රෞරව, තාප ප්‍රතාප අවීචි කියලා අතමහා නරකයක් තියෙනවා.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 ඔය 16ක් බැගින් කියනවාද කියන උස්සද නගරේ උස්සදාපාය කියලා උස්සන නරකාදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නන්දිය, කුක්කුල නන්දිය, භූත මේ අපාය සිම්බලි වනය ඔය විදිහට අතිපත්ත වනය මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128ක්. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන ඔසුපත් නරකවල්. ඉතින් සරුවක්ඥන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලිව කියලා තියෙනවා මහ පොළවේ මතු පිට සිට යොදුන් 15000කින් යටයි පළවෙනි සංජීව අපාපිහිතා තිබෙන්නේ. පළවෙනි සංජීව අපායේ දිගපාල යොදුන් 100 100 දකින් පවතිනවා. එයින් යොදුන් 15000කින් යට කාල සූත්‍ර අපාය. ඊළඟට ඊට 15000කට යොදුන් 15000කට යටින් තමයි සංඝාතනාගත නරකය.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 ඔය විදිහට මුළුමහත් අතම නරකේම යොදුන් 100 100 බැගින් දිග පළල උස. උසත් එපමණ යොදුන් 100ක් උසයි. මේ කියන මේ මහා නරකයන් අතරතේ එක එක නරකයක දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතරේ ඉන්නවා යමෝ දේව රාජා කියලා යම දෙව් රජ කෙනෙක්. මේ යම දෙව් රජතුමා සාතුරු මහා රාජික ගණේටයි වේමානික අසුර නිකායට ඇති දෙව් රජ කෙනෙක්. මේ රජතුමා අපරාධකාරයෙක් නොවේ. මේ රජතුමා පරම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. යම් කිසි කෙනෙක් දැන් නිදසුණක් කියනවා නම් බරපතල හොරකමක් කරලා බඩුත් සමග අහු වුණා නම් කිසියම් වග විභාගයක් නැතුවම දඬුවම් ලැබෙනවානේ. ඒ වාගේ බරපතල අකුසල සිදු කෙනා සිදු කළ එක්කෙනා කෙලෙම අතමා නරකින් තැනකට වැටෙනවා. ඒ ගැන නඩු විමසීමක් ඇතිවන්නේ නැහැ. එසේ නැතුව බරපතල අකුසල නැතුව සාමාන්‍ය අකුසලයකින් ඔසුපත් නරකයක උපදිනවා. දැන් මුලින් කිව්වානේ වේතරණී නදී අසිපත්තන මේ අපාය හිම්බලී වනය කුක්කුල නරකය, භූත නරකය කියලා ඔය තැනක උපදිනවා. උපන්නාම ඒ ඒ තැන්වල ඉන්නවා. දැන් අපේ මනුලව වුණත් හිරගෙදර වැඩ කරන නිලධාරීන් ඉන්නා වගේ අපාය උපන්න නිර්පල්ලෝ කියලා නිරේ පාලකෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ අභිනවයෙන් උපන්න නිර්සත්‍ය අ르ගෙන යනවා අර රජතුමා ළඟට. මේ රජතුමා එක්කෙනෙක් නෙමෙයි හතර දිසාවේ හතර දෙනා බගින් ඉන්නවා.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 අනේ නෑ ස්වාමී මම දැකලා නෑ. ඔබ දැක්කේ නැද්ද? කුඩා දරුවෙක් උපන්න කාලේ කුඩා දරුවෙක් සමාගේ මල මූත්‍රයේ පැවරීගෙන දුකින් පිරෙනාට ඔබ දැක්කේ නැද්ද? ආ දැක්කා දැක්කා මම දැක්කා. ඔබ රීතුනේ නැද්ද? අනේ මටත් මේ වගේ තත්වයක් තිබුණානේ. මං සසරින් මිදුන්නේ නැත්නම් මතුවටත් මේ වාගේ කුඩා දරුවෙක් වෙලා දුකටපත් වෙනවා නේද? අනේ මේ දුකෙන් අත මිදෙන්නම් මං කෙදොරින් සුසිරිත් පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට මතක් වුණේ නැහැ. මං පමා වුණා. එහෙනම් පින්නත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමාපියන් නිසා නෙමෙයිනේ. ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ. හිතමිතුරන් නිසා නෙමෙයිනේ. එයාතු කළා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ. Taman මේ කරගත්තේ. එමනම් සමන්තයේ ඵල විපාක විඳින සිදු වෙනවා නේද දරුවෝ? ඊළඟට ආනවත් දෙවෙනි එක්කෙනා. ඒකනේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයාට හඳුන්වන්නේ වයස්ගත එක්කෙනෙක්. ඔබ දැක්කා දෙවෙනි දූත දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නේද වයස්ගත කෙනෙක්? හා දැකලා තියෙනවා. වයස්ගත වෙලා වුරුදු 60යි 70යි 80යි 90යි කියලා කුදු වෙලා කෙඳිරි ගාමින් ඉසේ දෙලා දත් හැලිලා ඇඟරල වැටිලා කලකලල් හැල්ලා කෙඳිලි ගගා ඉඳුරන් දුබලව හැරමිටි වාරුවෙන් යන්නේ නැතු දැක්කා නේද? එහෙමයි දැක්කා.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 අනේ ස්වාමීනි මාත් හිතුනේ නෑනේ. මං පමා වුණානේ. එහෙනම් ඔබට ඒක විපාක විඳින්න සිදු වෙනවානේ. ඔබ පස්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද? මිනිසෙක් මැරිලා එක දවසක් දෙකක් තුනක් ගිහින් ඉදිමිලා නිල් වෙලා මූර්ත දේහයක් වෙන දැක්කේ නැද්ද?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 ඒ කියන්නේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා රතු පාට මේ රෙද්දකින් අර කප්පරු පූජාව කියලා කියන එකක් තියෙනවනේ ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක සිල්පත් තැලක පාටම අපායන් ගොඩේලා දෙව්ලෝ උපන්නා. තව කෙනෙක් බෞද්ධයෙක් තමන්ගේ පුතා පැවිදිලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රය ස්වාමීන් වහන්සේගේ පාමුල දල දෙද්දක් දෙම පාමුල තියලා පූජා කළා. ඔහුගේ සාධ්‍යයක් ඇහුණා. ඒකල මැද්ද නැති දෙද්දක්. හරියට අර ගිනි දැල් වල සටපට ගාන සාධ්‍ය ඇහෙනකොට අර සිවුරු පූජා කළ එක මතක් වුණා සිවුරු රෙද්ද. ඒ ඒ වෙලාවේ මේ තැනත් චුතේලා දෙව්ලොව උපන්නා. ඊළඟ තව එක්කෙනෙක් අර වගේ ප්‍රශ්න කරනකොට පිනක් මතක් වුණේම නැහැ.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 ඊළඟ සිඹලියලානේ දුක් විඳිනවා. භූත නරකයේ දුක් විඳිනවා. ඒ වගේම කුක්කුල නරකයේ කියලා ගිනිගෙන දිලියෙන අලු නරකයකට වැටෙනවා. ඕගයන් ඉතින් පිච්චිලා පිච්චිලා අයින් එයින් නවතින්නේ ඊට පස්සේ ආයමත් දානවා මහ නරකයට. මහ නරකය කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් අලිය කියේ. මේකට දැම්මාම හේ දුවනවා මෙහි දුවනවා. ඒ දුවන දුවන වාරයක් ගානේ මොෝගේ සිවි සම්මස්නාද ඇට ඇතිමුදුළු දක්වා ගින්නෙන් පිට වෙනවා. පය උස්සන කොට අයත් හැදෙනවා. නැරෙන්නේ නැහැ කර්ම විපාකයේ ගෙවෙන තුරු මේ දුක් විඳිනවා. කොහොම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තිස්සේ අර ගින්නේ පිච්චි පිච්චි ඉඳලා යන්දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැහෙනවා. අයමත් ඉතින් දුකටපත් වෙනවා. යන්දාසක දොර ඇරලා පිට පැන්න ගමන්ම අයමත් අර ඔසුපත් නරකෝට වැටෙනවා. එමය දුක් විඳිනලා අයමත් මේකට වැටෙනවා. මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මේවා දුක් විඳින්න සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී අත්ත වශයෙන්ම පමත්තස්සී නාම චත්තාරෝ අපාය සකගේ සදිසා කියලා ධම්මපදත්ත කතාවේ තියෙනවා වැදගත් කණිවිඩයක්. සෝවාන් මාර්ගඵල ලැබූ ප්‍රමාද විහරණයෙන් ජීවත් වෙන පෘථුජනයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපායේ නරකයේ ත්‍රිසංආපා, പ്രേතාපා, අසුරාපාය. මේවා තුල තමයි වැඩියෙන් ලෝක සත්වයා හැසිරෙන්නේ.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 එවැගේම මන්ද බුද්ධිකෙන් වූ නැනවත් ඉන්ද්‍රිය සම්පන්න ශ්‍රණ සම්ප්‍රත්‍ය ලැබුණා. ශාසනයේ පැවිද්දක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙනවා. සද්ධර්මයක් තියෙනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මානෙනි එළඹ සිටි සිරිනුවණින් ප්‍රතිපatti සම්පාදනයේ කෙරෙත්වා කියලා දාස තුන් වාරයක් වික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. සාරවත්ඥන් වහන්සේගේ මේ අනුශාසනය මුළු ජීවිතේම නොහොරදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වෙති දීපත් කරලා තියෙනවා. පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත මානිනි එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපatti සම්පාදනය කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි. මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමති කෙනෙකුට පුළුවනි මේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේහි දාවනි සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රයේ සහ අර්ථකථා වැසුරු කරමින් මේ සම්බන්ධ සාවිස්තර දැනගන්න පුළුවන්. එපමණක් නෙමෙයි 550 ජාතක දේශනා අතරත තියෙනවා නිමි මහා ජාතක දේශනයේ මේ නිමි මහා ජාතක දේශනෙන් තවත් මීටත් වඩා වැදගත් කරුණු රාශියක් එකතු කර ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සලකා බැලීමේදී අතීත භව සංසාරයේ අපි මේ අනන්ත දුක්ඛයන්ට පාත්‍ර වෙමින් ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොලබුණු නිසායි.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 එතකොට අපි හැම වෙලාවෙම ධර්මචාරී නේද? ධර්මයේ ඇසෙනවා නේද? ඒ ධර්මචාරී වීම නිසා අපි හැම වෙලාවෙම සතර කෙටි කරගන්නවා, නිවන සමීප කරගන්නවා, චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එනිසාද මෙතෙක් වේලා මේ සත්‍ය ධර්මයට සමන් දීමින් සීලයක පිහිටා එවාගේ බොහෝ දිනක් සීලාදි ගුණ පූර්ණේ කරමින් මෙතෙක් වේලා පැවැත්වූ මේ ධර්ම ශ්‍රවණමේ කුසල සම්භාර ධර්මය එවාගේම රත්නත්‍රය ආශිර්වාදේ ලැබීමෙන් සෑම දිනකටම මේ බුදු සසුනේදී වඩ වඩා නිදුක්ව නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සමථ විපස්සනා භාවනා වඩමින් ධර්මාඥාන භාවනාඥාන දිනු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සතර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ සදාකාලික සාංශ ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සුව සාදා ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ජබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ජබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් මෙතෙක් වේලා උසස් ගුණ පිළීමෙන් අත් වූ කුසල අනිසංස බලයෙන් සෑම දිනාට මෙලෝ පරලෝ සුභිත සැලසී ආයුරාෝග්‍ය සම්පත් සැලසී ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලොව ජයගෙන සපිරිවැරින් බුදු ප්‍රසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. Thank you. නිකිනිපුර පසළොස්වක පොහොදා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූයනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනයේ සමනට සිසිලස තුලින් ප්‍රචාරය වන අවබෝධය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.